පෙරවරු 8යි විනාඩි 2යි අව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවය සමගින්. අද සෙනසුරාදා උදෑසන ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ උත්තරම ශ්‍රී සුද්ධාරාම අධිපති ඉහළ කුලියන් කුලම ප්‍රචනාකර පරිවේනාධිපති වයිම පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය සම්මන්නාවැටියේ රත්න ජෝති නායක ස්වාමින්දන් වහන්සේ. අද සෙන්සරා දවසේ කර්මය පිළිබඳවයි අප දේශකයන් වහන්සේ ධර්මානුකූලව අපෝදන්වත් කරන්නේ. මනමස්කාර පූර්ව පාදනා කර සිටිනවා අතිපූජනීය කම්මන්නා වැටිය රත්නජෝති නායක ස්වාමින් වහන්සේට ධර්මානුශාසනාව පවත්වන හැටියට සදාවුතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාද් සාද් සා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාද් සාද් සමන්ත චක් චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා කුරිසේනවා ගහට්ඨේනවා පබ්බජිතේනවා සද්ධර්ම ශ්‍රවණා විලාසී වාසනාවන්ත ශ්‍රාවකින්වත්නි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයේ මගින් දිනපතා විසුරුවා හරින ලබන ධර්ම දේශනාවේ තව ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ යුගයේ විශාලතම ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරන ආයතනයේ හැටියට සැලකන්න පුළුවන්කම තිබෙනවා. අපි සාමාන්‍යයෙන් විහාරස්ථානවල එහෙම නැත්නම් අපේ නිවෙස්වල වෙනත් පොදු ස්ථානවල ධර්ම දේශනා පවත්වනවා. ඒ වගේ අවස්ථාවන් අපිට සහභාගී වෙන්නට පුළුවන් වෙන්නේ සහභාගී කරවන්නට පුළුවන් වෙන්නේ සීමිත පිරිසක්. නමුත් ගුවන් විදුලිය වැනි විද්‍යුත් මාධ්‍යයකින් ධර්ම දේශනාවක් ප්‍රචාරය වෙනකොට ඊට සවන් දෙන ශ්‍රාවක සංඛ්‍යාව ගණනය කරන්නට බැරි විශාල සංඛ්‍යාවක්. ලංකාවේ ශ්‍රාවකයන් පමණක් නෙවෙයි විදේශගතව සිටින ශ්‍රාවකයන් පවා මේ ධර්ම දේශනාවන්ට සවන් දෙනවා. ඉතින් ඒ අනුව දිනපතාම උදේ පැයක කාලයක් ඒ වගේම රාත්‍රියේ තවත් පැයක කාලයක් ඊට අමතරව වෙනත් විශේෂ අවස්ථාවලදී තවත් නොයෙක් කාල පරිච්ඡේද වෙන් කරලා බුද්ධ ධර්මයේ ලෝකයේ බෙදා දීමේ උතුම් ධර්ම දානමේ ආනිසංසය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් සිද්ධ කරනු ලබනවා. ඒ පිළිබඳව බෞද්ධයන් හිරික විශේෂයෙන් සන්තෝෂයටපත් වෙන්නට ඕන වගේම ආශිර්වාද කරන්නට ඕන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගරු සභාපතිතුමා වගේ මධ්‍යස්ථ මණ්ඩලයේ සමස්ත කාර්ය මණ්ඩලයේ එන මේ සෑම දිනම මේ පිළිබඳව දායක වෙන නිසා මේ ආකාරයට ගුවන් විදුලි සංස්ථාව ආරම්භ කරලා ක්‍රියාත්මක කරන මේ ධර්මානමේ කුණ්‍ය කර්මයේ දහත් සඳහන් ආරාම වස්තියට ආශිර්වාද කිරීමේ අරමුණෙන් මේ පින්කමට දායක වෙනවා ඒ කාරණාවෙන් පැහැදිලි වෙන්නේ අපේ සිංහල බෞද්ධ සමාජය තුළ පවතින මාපිය දූදරු සම්බන්ධය. දරුවන් වශයෙන් පිරිසංගත සතුන් තුල තමන්ගේ මව්පිය පිළිබඳව හැඟීමක් තිබෙනවා. ඒ ආදරය කියන එක තිබෙනවා. පිරිසංගත සතෙකුටත් තමන්ගේ දරුවන් පිළිබඳව හැඟීමක් ආදරයක් පවතිනවා. සමස්ත මිනිස් සමාජයම ගත්තාම මේ මිනිස් සමාජයේ සියලුම ජනතාව තමන්ගේ මව්වරුන්ට පියවරුන්ට සෙනෙහසක් දක්වන ආදරයක් දක්වනවා. නමුත් පින්වත්නි සිංහල බෞද්ධ සමාජය තුළ දෙමාපියන් පිළිබඳව දරුවන් තුළ පවතින සෙනෙහස ආදරය ලෝකයේ අනෙක් සමාජයන්හි පවතින සෙනෙහසට ආදරයට වඩා විශාල වෙනසක් ඇති එකක්. සමහර විට වෙනස් සමාජයන්හි දකින්න ලැබෙන්නේ දෙමාපියන් පිළිබඳව සහජයෙන් ඇතිවෙච්ච ආදරයේ පමණයි. සෙනෙහස පමණයි. නමුත් සිංහල බෞද්ධ දරුවන් තුළ පවතිනවා තමන්ගේ දෙමාපියන් පිළිබඳ අසීමිත ලිංගතුකමක් ආදරයක් වගේම ගෞරවාන්විත භාවයක්. ඒ ගෞරවාන්විත භාවයෙන් තමයි තමන්ගේ දෙමාපියන් පිළිබඳ පවතින සෙනෙහස අනෙක් සමාජයන්ගෙන් වෙන් කරලා ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ අනුව සිංහල බෞද්ධ සමාජයේ දෙමාපියන්ට සලකන දෙමාපියන්ට යුතුයකම් ඉෂ්ට කරන කෘතවේදී සමාජයක් හැටියට සලකන්නට පුළුවන්. ඒ කෘතවේදී සමාජයක් කියන්නේ නිරන්තරයෙන්ම දෙමව්පියන්ගේ ගුණ අනුස්මරණය කරලා සිහිපත් කරලා ජීවත් වෙන දෙමව්පියන්ට සලකනවා වගේම මිය පරලෝකීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ ආකාරයට කටයුතු කිරීමේ සංස්කෘතියක් අපට උරුම කරලා දුන්නේ අපේ බුදු පියාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වෙච්ච අවදියේ උන්වහන්සේ නිරන්තරයෙන්ම දේශනා මගින් වගේම ආදර්ශයෙන් දරුවන් විසින් දෙමව්පියන්ට සැලකිය යුතු ආකාරයේ පිළිබඳව කරුණු ලෝකයට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා එදා ඉන්දියානු සමාජයේ බොහොම ඉක්මනින් දෙමව්පියන්ට සැලකීමේ සංස්කෘතිය ගොඩනගා ගත්තා. මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන අවස්ථාවේදී බුද්ධ ධර්මයේ පමණක් බුද්ධ ශාසනයේ පමණක් අරගෙන මේ ලංකාවට වැඩියා නෙවෙයි. එදායි ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙලා පැවතිච්ච දෙමාපියන්ට සැලකීමේ සංස්කෘතියක් අපට උරුම කරලා දුන්නා. ඒ නිසා ලංකාවේ සම්බුද්ධ ශාසනය ස්ථාපිත වෙලා සුළු කාලයක් ඇතුළතදීම මේ සමස්ත සිංහල සමාජය තුළ දෙමාපියන්ට සැලකීමේ සංස්කෘතියක් බොහොම ස්ථාවර වශයෙන් ගොඩනැගුණා. අතීතයේ වාසය කළ රාජරාජ මහාමාත්‍යවරුන් පවා තමන්ගේ දෙමව්පියන්ට සලකපු ආකාරය අපේ ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙනවා. උදාහරණයක් හැටියට ගන්නවා නම් හතරවෙනි අග්‍රබෝධි රජතුමා රජකම් කරන කාලේ එතුමාගේ මෑණියන් වහන්සේ වයස්ගත වෙලා අසනීප වෙලා නිදි ඇඳීමයි හිටියේ. නමුත් ඒ රජතුමා දිනපතාම රාජසභාවට යන්න සූදානම් වෙලා සියලුම රාජාභරණ වලින් සැරසිලා ඒ අම්මා නිදාගෙන හිටිය ඇඳ ළඟට ගිහිල්ලා ඇඳ වටේ තුන් වතාවක් කරකැවිලා කියන්නේ ප්‍රදක්ෂිනා කරලා. අම්මට දන නමස්කාර කරලා වැඳලා තමයි රාජ සභාවට ගියා කියන්නේ. එතුමා ඒ කාමරයෙන් පිට වෙන අවස්ථාවේදී කවදාවත් අම්මට පිටු පාලා කාමරයෙන් පිට වෙලා නැහැ. අම්මා නොපෙනී යන තාක් පසුපසට ගමන් කරලා තමයි කාමරයෙන් පිට වෙලා තියෙන්නේ. ඒ තරමට මේ මෑණියන් වහන්සේ පිළිබඳව පැවතිච්ච ගෞරවය. ඒ විතරක් නෙවෙයි රජතුමා තමන්ගේ රාජාභිෂේක මංගල්‍යයේදී අභිෂේක ජලයේ හැටියට පාවිච්චි කරලා තියෙන්නේ අම්මනාපු දිරෙද්දෙන් මිරිකගත්ත වතුර. අභිෂේක මංගල්‍යය කියන්නේ රජවරුන්ගේ ඔපුම් පැලැන්වීමේ මංගල්‍යය. ඒ කාලේ රජවරු මේ උත්සවය අවුරුද්දක් පාසා පවත්වනවා. ඒ අවස්ථාවේදී අජිරුවන්ගේ හිසට පැන්වත් කරනවා ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාද ජලය තමයි අභිෂේක ජලය කියලා කියන්නේ. අග්‍රබෝධි රජතුමා තමන්ගේ හිසට වත් කර ගැනීම සඳහා ආශිර්වාද දැලේ හැටියට අභිෂේක දැලේ හැටියට තෝරාගත්තේ අම්මනාපු ගෙරෙද්දෙන් මිලකගත්ත වතුර. එහෙමනම් මේ මෑණියන් වහන්සේ පිළිබඳව කොයිතරම් ආදරයක් ගෞරවයක් වක්තියක් ඒ රජතුමා තුළ පැවතුනාද කියන කාරණය අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි බුද්ධදාස රජතුමා වෛද්‍යවරයෙක් හැටියට ඉතාමත්ම ප්‍රසිද්ධයි. බුද්ධදාස රජතුමා දෙකම් කරන කාලේ එතුමාගේ මෑණියන් වහන්සේත් අර වගේම වයස්ගත වෙලා අසනීප වෙලා නිදි ඇඳීම හිටියේ. රටක් පාලනය කරන රජ කෙනෙකුට තමන්ගේ මෑණියන් වහන්සේට සලකන්ට පැයෙන් පැයට මාරු වෙන්න උනත් සේවකයන් ගෙවන්න පුළුවන්. නමුත් ඒ රජතුමා කවදාවත් ඒ සඳහා සේවකයන් යෙදුවේ නැහැ. ඒ මෑණියන් වහන්සේගේ සියලුම අප උපස්ථාන තමන්ගේ දෑතින් තමයි සිද්ධ කරලා තියෙන්නේ. ඒ මෑණියන් වහන්සේ නැරීම මෙසිගේ විදිහේ තමයි පින්වත්නි අපේ උරුමය. ඒ කියන්නේ දෙමෝපියන් සැලකීමේ සංස්කෘතිය. ඉතින් මේ සංස්කෘතිය අද දක්වා ලංකාවේ සිංහල බෞද්ධ සමාජය තුළ හොඳින් පැලපදියම් වෙලා පවතිනවා. කලාතුරකින් අපට මැසි විදිහාන්ට ලැබුණා දැන් හැදෙන වෙන දරුවන් දෙමව්පියන්ට සලකන්නේ නැහැ කියලා බහුතරේ සලකන. ඉතින් ඒ නිසා අපි සන්තෝෂ වෙන්නට ඕන. දුර්වලකම් දුර්වලකම් අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා මගහරවා ගැනීමට කටයුතු කරන්නට ඕන. මම මේ කාරණා ටික සඳහන් කළේ අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන බොහෝ පින්වතුන් තමන්ගේ මිය පරලෝකීය දෙමාපියන් සිහිපත් කරන එහෙම නැත්නම් ජීවත් වෙන දෙමාපියන්ට ආශිර්වාද කරනවා. ඒ නිසා දෙමාපියන් පිළිබඳව සුළු වශයෙන් හරි අනුස්මරණය කිරීම අපේ යුතුයකමක්ව පවතිනවා. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම ඉදිරිපත් කරලා තිබෙන්නේ කර්මයේ පිළිබඳව අපේ බුදු පියාණන් වහන්සේගේ දේශනා පාඩය. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ දේශනා කරලා තිබෙනවා අබින්න පච්චවේක්ඛිතබ්බ සූත්‍රය කියලා සූත්‍ර දේශනාව. එහෙම නැත්නම් ඒකම කියනවා ධාන සූත්‍රය කියලා. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මෙලොව ජීවත් වෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියලුම දෙනා විසින් නිරන්තරයෙන් කල්පනාවට ගත යුතු සිහියට ගත යුතු කාරණා පහක්. ඒ කාරණා පහෙන් පළවෙනි තමයි ජරාව, දෙවෙනි ව්‍යාධිය, තුන්වෙනි මරණය, හතරවෙනි පිය විප්‍රයෝගය, පස්වෙනි කර්මය. මේ කරුණු පහක් විස්තර කරන්න මේ ගුවන් කාලයේ ප්‍රමාණවත් වෙන්නේ නැති නිසා පස්වෙනි කාරණේ පිළිබඳව පමණක් කතා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. පස්වෙනි කාරණේ පිළිබඳව ඒ කියන්නේ කර්මයේ පිළිබඳව අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කර්මය කියන මාතෘකාව අපේ බුදු පියාණන් වහන්සේගේ සුවිශේෂී ගැනීම. ඒක ඊටාත්ම සංකීර්ණයි පුතුලයි ගැඹීරයි. ඒ වගේම බෞද්ධයන් විසින් අනිවාර්යයෙන්ම දැනගත යුතු මාතෘකාවක් කර්මය කියලා කියනවා. <clears throat> බුදුරජාණන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය, සතර සත්‍යපට්ඨානය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ වගේම පටිච්ච සමුප්පාදය, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන මේ වැදගත් <clears throat> මාතෘකා අතරට ගැනෙන තවත් වැදගත් මාතෘකාවක් තමයි කර්මය කියලා කියන්නේ. ඒ නිසා අපි කර්මය පිළිබඳව කරුණු දැන ගැනීම ඉතාම අවශ්‍යයි. මේ සූත්‍ර දේශනාව අපේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළේ සවැත් නුවර ජේතවනාරාමස්ත ධම්සභා මණ්ඩපයේදී. ධම්සභා මණ්ඩපයේ රැස් සිටි භික්ෂුන් වහන්සේලා අමතලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පංචමානි භික්ඛවේ ථානානි අභින්නම් පච්චවේක්කිතබ්බානි ඉත්‍යාවා කුරිසේනවා ඝාට්ඨේනවා පබ්බජිතේනවා කියලා. මෙලොව ජීවත් වෙන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සියලුම දෙනා විසින් නිරන්තරයෙන් කල්පනාවට ගත යුතු සිහියට ගත යුතු කාරණා පහක් තිබෙනවා කියලා. කියලා මම අර මුලින් සඳහන් කරපු කාරණා පහ බුදුරජාණන් වහන්සේ දීපත් කරලා තිබෙනවා. ඒ කාරණා පහ අතර පස්වෙනි කාරණේ හැටියේ කර්මයේ පිළිබඳ උන්වහන්සේ දේශනා කළා. ඒ නාප්පි කියලා. කම්ම සකෝ අම්හි කියන පාලි වචන තමයි කම්මස්සකෝමි කියලා සංදි වෙලා තියෙන්නේ. කම්ම සකෝ අම්හි කියලා කියන්නේ මම කර්මය ස්වකීය කොට උරුම කොට අයිති කොට ඇති කෙනෙක්. ඊළඟට කම්ම යෝනි කර්මයේ හේතුව කොට ඇති කෙනෙක්. කම්ම බන්දු කර්මයේ නෑදෑ කොට ඇති කෙනෙක්. කම්ම පටිසරණෝ කර්මයේ පිළිසරණ කොට ඇති කෙනෙක්. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ බරිස්සාමි මම හොඳ හෝ නරක යම් කිසි කර්මයක් කළා නම් ඒ කර්මය විසින් මට දෙනු ලබන ඵල විපාක පිළිගැනීමට සූදානම් වූ කෙනෙක්ද කියලා. අවින්නම් පච්චවේකි තබ්බන් නිතර සිහි කටයුතුයි. කවුරුන් විසින්ද? ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ඨේනවා පබ්බිතේනවා. ස්ත්‍රීන් විසින් පුරුෂයන් විසින් ගැහැණුන් විසින් ස්ත්‍රීන් විසින් පුරුෂයන් විසින් ගිහියන් විසින් පැවිද්දන් විසින් කියන මේ සියලුම දෙනා විසින් මේ කාරණා නිතර හිතට ගත යුතුයි කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙමනම් කර්මය කියන වචනේ අපි විග්‍රහාත්මකව දැනගන්නට ඕනේ මේන් අදහස් කරන්නේ කුමක්ද කියලා. එන්නත් මේ කම්ම කියන වචනය අපි භාෂාවේ සාමාන්‍ය ව්‍යවහාරයේදී පාවිච්චි කරනවා. ඒ භාෂාවේ සාමාන්‍ය ව්‍යවහාරයේදී කර්මය කියන වචනේට ලැබෙන ප්‍රසිද්ධ අර්ථයක් තිබෙනවා, තේරුමක් තිබෙනවා. ඒ තමයි ක්‍රියාකාරකම් කියන තේරුම. කම්ම කියන වචනේ පාලි වචනේ ඒ වගේම සිංහල භාෂාවේ අපි පාවිච්චි කරන කර්ම කියන වචනේ ක්‍රියාකාරකම් කියන තේරුම අන්තර්ගතව පවතින. ක්‍රියාකාරකම් කියන්නේ අපි කරන මේක ආකාරයේ වැඩ කටයුතු. මම ධර්ම දේශනා පවත්වනවා මේක ක්‍රියාකාරකම. මේ කින්වතු මේ ධර්ම දේශනාවට සමන් දෙනවා ඒක ක්‍රියාකාරකම. මම ධර්ම දේශනාව පවත්වලා මෙතනින් නැගිටලා යනවා ක්‍රියාකාරකම. ධර්ම ශ්‍රවණය කරන පින්වතුන්ට නැගිටලා යනවා ඒක ක්‍රියාකාරකම. ඒ වගේම දෛනික වශයෙන් අපි කරන උදේ පාන්දර අවදි වෙනවා මූණ සෝදනවා තේ පානය කරනවා ආහාර ගන්නවා රැකියාවන්ට යනවා රැකියා කටයුතු වල නිරත වෙනවා මේ සෑම දෙයක්ම ක්‍රියාකාරකම්. එතකොට කර්මය කියන වචනේ ඒ ක්‍රියාකාරකම් කියන තේරුම තිබෙනවා. නමුත් ධර්මයේදී අපි කරන මේ සෑම ක්‍රියාකාරකමක්ම <clears throat> කර්මයක් හැටියට සලකන්නේ නැහැ. කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ධර්මයේදී කර්මයක් බවට පත් වෙන්නේ කුසල හෝ අකුසල චේතනාවකින් යුක්තව සිද්ධ කරන ක්‍රියාකාරකමක් පමණයි. අපි කරන යම්කිසි ක්‍රියාකාරකමක් ඒක කුසල චේතනාවකින් යුක්ත වෙන්න ඕන එහෙම නැත්නම් අකුසල චේතනාවකින් යුක්ත වෙන්නට ඕන. එහෙම කුසල චේතනාවකින් හෝ අකුසල චේතනාවකින් යුක්තව යම් කිසි ක්‍රියාකාරමක් කාර්යකමක් කළා නම් ඒක තමයි කර්මයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒක කර්මයක් බවට පත් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට ගන්නවා නම් ධර්මයේ අපට උගන්වලා තිබෙනවා සතුන් මැරීම බලවත් අකුසල කර්මයක්. ඒක ප්‍රාණඝාත අකුසලයි. නමුත් අපි ගමන් බිමන් යෙදෙන අවස්ථාවවලදී, පයින් යන අවස්ථාවවලදී අපි පයට පෑගිලා පොළොව මත ඉන්න කෘමි සත්තු ඕන තරම් මැරෙන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ පිළිලි කරලා කැලිකසල එකතු කරලා ඒකට ගිනි තියෙන අවස්ථාවවලදී ඒ කැලිකසල ගොඩේ ඉන්න සතුන් ගිනට හසු වෙලා මැරෙන්න පුළුවන්. ගොවි මහත්මේ පොළොව කොටන අවස්ථාවේදී පොළොව යට ඉන්න සතුන් උදැලට අහු වෙලා මැරෙන්න පුළුවන්. නමුත් මේ එකක්වත් අපි කරන්නේ ඒ සතුන් මරණ චේතනාවෙන් නෙවෙයි. ඒ නිසා එතන ප්‍රාණඝාත අකුසල චේතනාවක් නැහැ. ඒ නිසා මේ වගේ සිද්ධියකින් අපිට ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි චේතනාවෙන් යුක්තවම යමක් කළොත් තමයි කර්මයක් බවට පත් වෙනවා කියලා කියන්නේ. ඒ වගේම තමයි පින්වත්නි කුසල පැත්ත ගත්තාම යම් කිසි පින්කමකට සම්පායික වශයෙන් සම්බන්ධ වෙච්ච පමණින්ම පිනක් සිද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි මානසික වශයෙන් සම්බන්ධ වෙන්න ඕනේ ප්‍රසන්න සිතින් යුක්තව, පැහැදිච්ච සිතින් යුක්තව මානසික වශයෙන් සම්බන්ධ වෙන්න ඕනේ. ඒක තමයි කුසල චේතනාවයි කියලා කියන්නේ. අපේ විහාරස්ථානවල පොයේ දවසේ නොඑක ආකාරයේ පින්කම් පැවැත්වෙනවා. මල් පහන් පූජා, බෝධි පූජා, ධර්ම දේශනා ආදී නොඑක පින්කම් පැවැත්වෙනවා. සැදැහැවත් බෞද්ධ පින්වතුන් විහාරස්ථානවලට යනවා පොයේ දවසේ මේ පින්කම් වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම සමහර විට කලාතුරකින් පටු චේතනාවකින් යුක්තව තමගේ පටු පරමාර්ථයක් ඉෂ්ට කර ගැනීමේ බලාපොරොත්තුවෙන් යුක්තව ඔය අවස්ථාවන්ට සහභාගී වෙන පුද්ගලයෝත් ඉන්නවා. බුදු පියාණන් වහන්සේට මල්පහන් පූජාව එහෙම නැත්නම් ගිලම්පස බුද්ධ පූජාව පවත්වන අවස්ථාවේදී අපේ බෞද්ධ පින්වතුන්ගේ කාර්යක්‍රමයක් තමයි මල් වට්ටිය, දහත් වට්ටිය, ගිලම්පස භාජනයේ කාටත් අතගස්සලා සම්මාදන් කරවල පූජා කිරීම. අපේ බෞද්ධ පින්වතුන් පුරුදු වෙලා ඉන්නවා ඒවටම පිළ ගැහෙන්න. කවුරුවත් අන කරන්න ඕන කරන්නේ කවුරුවත් සකස් කරන්න ඕන කරන්නේ දැන් බෝධි පූජා පවත්වන වෙලාවකම කවුරුත් ලස්සනට පෙළ ගැහිලා ඉන්නවා ඒ ස්වයං විනයක් එතන තියෙනවා. ඉතින් ඒ නිසා පටිචේතනාවකින් යුක්තව යන කුජලයට ওই කෝලිමට වැටෙන්න සිද්ධ වෙනවා කමෙක්කින් හරි. පූජා පවත්වන අවස්ථාවේදී ගිලම්පස භාජනය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දහත් වර්තිය මල් වර්තිය වෙන්න පුළුවන් අරගෙන අතගස්සන වෙලාවේදී අර ශරීරයේ සිතින් යුක්තව මේකට සම්බන්ධ වෙන කින්වතුන් බොහොම ශ්‍රද්ධාවෙන් ඒ සිතවිලි පහල කරගෙන ඒකට සාදු කියනවා. පටිචේතනාවෙන් ආපු පුද්ගලයා ළඟට මේක අරගෙන යනකොට සමහරට ඒකත් මහා කරදරයක් හැටියට සලකන්නත් පුළුවන්. ගෙනාපු පල්ලියට අහක බලාගෙන අත දික් කරලා සාදු කියන්න පුළුවන්. ඒ පුද්ගලයාට පිනක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. පිනක් සිද්ධ වෙන්නේ නැත්තේ කුසල චේතනාව පෙරදරි කරගෙන නෙවෙයි ඒ කාර්යයට සම්බන්ධ වෙන්නේ. ඉතින් යානු පින්වත්නි පාප කර්මයක් සිද්ධ වෙන්න අකුසල චේතනාව අවශ්‍යයි. කුසල කර්මයක් පින්කමක් සිද්ධ වෙන්න කුසල චේතනාව අවශ්‍යයි. මේ කුසල අකුසල චේතනා දෙකෙන් තොරව යමක් සිද්ධ කළාට එතන කර්මයක් බවට පත් වෙන්නේ නැහැ කියන එකයි ධර්මානුකූලව පැහැදිලි වෙන්නේ. ඉතින් මේ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන චේතනාහම් වික්‍රේ කම්මං වදාමි කියලා. මම චේතනාව කර්මයේ හැටියට දේශනා කරනවා කියලා. චේතනාව කර්මයේ හැටියට දේශනා කරනවා කියන්නේ මම මේ පැහැදිලි කරපු චේතනාවකින් තොරව කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එකයි. ඒ වගේම පින්වත්නි තවත් කාරණාවක් තිබෙනවා. චේතනා මාත්‍රයේ පමණක් කර්මයක් බවට පත් වෙනවා. ඒ නිසා චේතනාව කර්මයේ හැටියට දේශනා කරන්න පුළුවන්. චේතනා මාත්‍රය කියලා කියන්නේ අපි චේතනාව ඇති කරගෙන ඒක ක්‍රියාවට නම්වන්න බැරි වුණා නම් ඒක තමයි චේතනා මාත්‍රය කියලා කියන්නේ. සතුන් මරණ කුජලේ අවියාවිද සූදානම් කරගෙන අද නම් මම මේ සතා මරණොමයි කියන චේතනාව ඇති කරගෙන කටයුතු කරනවා. නමුත් සතා මරන්නට ලැබෙන්නේ නැහැ. ඉලක්කය වැරදිලා හරි එහෙම නැත්නම් වෙන යම් කිසි බාධකයක් නිසා හරි සතායේ අවස්ථාවට නොපැමිණි නිසා හරි සතා මරන්න සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ පුද්ගලයාට සැනසෙන්න පුළුවන් කමක් නැහැ මම සතා මැරුවේ නැහැ ඒ නිසා මට පව් සිද්ධ වුණේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම පින්වත්නි පාප කර්මයක් සිද්ධ වෙනවා. මුලින්ම මේ සතා මරණවයි කියන ප්‍රාණඝාත අකුසල චේතනාව ඇති කරගත්ත නිසා. මේක තමයි චේතනා මාත්‍රේ කියලා කියන්නේ. කුසල පැත්තෙන් ගත්තාමත් එහෙමයි. ඒත් කුසල කර්මයේ සිද්ධ වෙන්න පුළුවන් චේතනා මාත්‍රයකින්මයි. ගුවන් විදුලියේ ධර්ම දේශනා පැවැත්වෙනවා දිනපතාම. යම් කිසි පින්වතෙක් අද මේ ධර්ම දේශනාවට සවන් දෙන්න ඕනේ කියලා බොහොම ශ්‍රද්ධාවන්ත සිතිවිලි ඇති කරගෙන සූදානම් වෙලා හිටියා. හදිසිය තමන් අසනීප වුණා. නිවසින් බෑ යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ඥාතිවරයෙකුට තදබල අසනීපයක් පණිවිඩයක් ලැබුණා. එතෙන්ට යන්න සිද්ධ වුණා. ඒ නිසා ඒ පින්වතාන්ට අද මේ ධර්ම දේශනාවට සවන් දෙන්න ලැබෙන්නේ නැහැ. නමුත් පින්වත්නි ධර්ම දේශනාවට සවන් නොදුන්නත් අසනීප වෙලා රෝහල් ගත වෙලා හිටියත් ඒ පින්නකට පින් සිද්ධ වෙනවා. ඒ මුලින්ම මේ ධර්ම දේශනාවට සවන් දෙන්න ඕනේ කියන කුසල චේතනාව ඇති කරගෙන හිටියා. ඒක තමයි චේතනා මාත්‍රී කියලා කියන්නේ. මේ ආකාරයට චේතනා මාත්‍රී වුණා කර්මයක් බවට පත් වෙනවා. චේතනා මාත්‍රේ පමණක් කර්මයක් වෙනවා නම් ඒක හඳුන්වන්නේ අවිඥාප්ති කර්මයක් කියලා. චේතනාව ඇති කරගෙන ඒක කායික වශයෙන් ක්‍රියාවට නම්වන්න පුළුවන් ඒක හඳුන්වන්නේ විඥාප්ති කර්මයක් කියලා. අවිඥාප්ති කර්මයේ තරම් ප්‍රබල නැහැ. විඥාප්ති කර්මයේ ප්‍රබලයි. ඒ කියන්නේ අවිඥාප්ති කර්මයෙන් සම්පූර්ණ අකුසලයේ සිද්ධ වෙන්නේ නැහැ. කුසලයේ සිද්ධ වෙන්නේත් නැහැ. විඥාප්ති කර්මයෙන් සම්පූර්ණ කුසලයේ හෝ අකුසලයේ සිද්ධ වෙන නිසා විඥාප්ති කර්මයේ ප්‍රබලයි. කොහොම වුණත් ඉන්නත් අපි මේ සංසාරයේ සැරිසරන කාලය තුලදී මේ විඥාක්ති කර්ම අවිඥාක්ති කර්ම කියන දෙආකාර කර්මයන්ම එක්රැස් කරමින් තමයි සංසාරේ සැරිසරන්නේ. ඒවා අපි පසුපස්සේ ගමන් කරමින් අපට සැප විපාක දුක් විපාක ළඟා කරලා දෙනවා. අපේ බොහෝ බෞද්ධ පින්වතුන් දන්නවා ධම්මපද පාළියේ පළවෙනි දෙවෙනි ධාතාව එක. මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාකේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති චක්ඛං වහතෝ පදං මනෝ පුබ්බං ගමා ධම්ම චෛතසික ධර්මයෝ සිත පෙරටු කොට පවතිනවා 52ක් චෛතසික ධර්ම තියෙනවා සමහර ඒවා කුසල චෛතසික සමහර ඒවා අකුසල චෛතසික මේ කුසල චෛතසික අකුසල චෛතසික කියන මේ හැම එකක්ම මේ චෛතසික 52ම සිත පෙරටු කොට තමයි පවතින්නේ ඊළඟට මනෝසෙත්තාසිත ශ්‍රේෂ්ඨ කොට පවතින. මනෝමය හිතින් තමයි උපදින්නේ. මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා. කිලුටු වෙච්ච සිතින් යුක්තව යම් කිසි කෙනෙක් යමක් කියනවා නම් කරනවා නම් එතන ක්‍රියාත්මක වෙන්නේ අකුසල චේතනාව. අකුසල චෛතසිකය. එතකොට ඒ හේතුවෙන් සතෝනම් දුක්ඛමන් වේදී හේතුවෙන් දුක ඒ පුද්ගලයා පසුපස්සේ ගමන් කරනවා චක්කංග වහතෝ පදං කරත්තයදින ගුණාගේ පසුපස්සි ගමන් කරන කරත්ත රෝදේ වනි. මේ තමයි බුදු පියාණන් වහන්සේ අකුසල කර්මයන් අපට විපාක දෙන ආකාරය ඉතා පැහැදිලිව දක්වපු අවස්ථාව. අපි යම් කිසි ලෝභ ද්වේෂ මෝහ ආදී ක්ලේශ ධර්මයකින් කිලිපි වෙච්ච අපිරිසුදු වෙච්ච සිතින් යුක්තව කායිකව යමක් කළොත් කයින් යමක් කළොත් අනිවාර්යයෙන් ඒක කායික අකුසල කර්මයක් වෙනවා. ඒ වගේම වචනෙන් අපි යම්කිසි වචනයක් පිට කළොත් එහෙම ඒ විදිහේ කිලුටි වෙච්ච සිතින් යුක්තව ඒක අනිවාර්යයෙන්ම වාචික අකුසලයක් බවට පත් වෙනවා. උදාහරණයක් හැටියට ගන්නවා අපි යම් කිසි කෙනෙක් ද්වේෂ සහගතව ඉන්න අවස්ථාව. ද්වේෂ සහගතව ඉන්න අවස්ථාවකදී උජ්ජලයා කතා කළොත් කතා කරන්නේ නරක වචනයක්. කුසල පරුෂ වචනයක්, එහෙම නැත්නම් අසභ්‍ය වචනයක්, ඔය වගේ වචනයක් තමයි පිට කරන්නේ. එතකොට ඒක වාචසික අකුසලයක් බවට පත් වෙනවා. ඒ වගේම ද්වේෂ සහගතව යමක් කායික වශයෙන් සිද්ධ කළොත් එහෙම ඒකත් සමහර විට පාප කර්මයක්මයි සිද්ධ කරන්නේ. තරහෙන්, කෝපයෙන්, වෛරයෙන් පිපිලි පිපිලි ඉන්න අවස්ථාවකදී කායිකව යමක් ක්‍රියාත්මක වුණොත් සමහර විට කෙනෙකුට ගැසීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක් මරා දැමීමක් වෙන්න පුළුවන්. මිනිසෙක් හෝ වෙන්න පුළුවන් සතෙක් හෝ වෙන්න පුළුවන්. එතකොට එතන සිද්ධ වෙන්නේ අකුසල කර්මය. ඉතින් මේ ආකාරයට ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල කර්මයන්ගෙන් අකුසල චේතනාවන්ගෙන් අපිරිසිදු වෙච්ච සිතින් යුක්තව යමක් සිද්ධ කළොත් ඒක අනිවාර්යයෙන්ම අකුසල කර්මයක්. ඒකේ ඵල විපාක කරත්තය දින ගුණාගේ පසුපස්සේ ගමන් කරන කරත්ත රෝගේ වගේ අපි පසුපස්සේ ගමන් කරනවා. කුසල කර්මයන් පිළිබඳවත් එහිමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. මනෝ පුබ්බංගනා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා තතෝනං සුඛමන් වේති ඡායාව අනපායි අර මුලින් සඳහන් කරපු ආකාරයටම චෛතසික ධර්ම සිත පෙරක කොට පවතිනවා සිත ශ්‍රේෂ්ඨ කොට පවතිනවා ඒ නිසා කිලුටි වෙච්ච සිතින් යුක්තව භූසිත වෙච්ච සිතින් යුක්තව යමක් කළොත් යමක් කිව්වොත් ඒක පිරිසිදු සිතින් යුක්තව ප්‍රසන්න සිතින් යුක්තව යමක් කිව්වොත් යමක් කළොත් ඒක කුසල කර්මයක් බවට පත් වෙනවා. එතකොට මේ කුසල කර්මයේ ඵල විපාකත් අපි පසුපස්සේ ගණන් කරනවා. කොයි වගේද? ඡායාව අනපායි. අප අත්නොහැර අපේ පසුපස්සේ ගමන් කරන අපේ සෙවණැල්ල වගේ. කුසල කර්මයන්ගේ ඵල විපාක අපේ පසුපස්සේ ගමන් කරනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ දේශනා කළත් බොහෝ පින්වතුන් අතර කර්මයේ ඵල විපාක දීමේ ක්‍රියා පරිපාටිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් දකින්න ලැබෙන්නේ නැහැ. අපි වරදවා තේරුම් අරගෙන තිබෙනවා මෙලොව වශයෙන් කරන සෑම කර්මයක්ම මියගිය ගමන්ම ඊළඟ ආත්ම භාවයේදී අපට විපාක දෙයි කියලා. නමුත් ඉන්නත් එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන අනුපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ අනුව කර්මයේ කොටස් හතරකට බෙදලා දක්වලා තිබෙනවා. ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය කියලා. කර්මයේ ප්‍රධාන වශයෙන් විපාක දීමේ අනුපිළිවෙලට අනුව ගරුක කර්මය, ආසන්න කර්මය, ආචින්න කර්මය, කටත්තා කර්මය කියලා කොටස් හතරකට බෙදා දක්වලා තිබෙනවා. ඉතින් ඒ කියන්නේ පින්වත්නි අපි මේ කරන සෑම කර්මයක්ම එක්තරා ක්‍රමයකට ලැයිස්තුගත වෙනවා ලේඛනගත වෙනවා. ගරුක කර්ම කියලා කොටසක් වෙන් වෙනවා. ආසන්න කර්ම කියලා තවත් කොටසක් වෙන් වෙනවා. ආචින්න කර්ම කියලා තවත් කොටසක් වෙනවා. ඒ වගේම කටත්තා කර්ම කියලා තවත් කොටසක් වෙන් වෙනවා. මේ වගේ කොටස් දෙකක් තිබෙනවා. ඒ කියන්නේ කුසල කර්ම අකුසල කර්ම කියලා. මේ කුසල කර්ම හෝ වේවා අකුසල කර්ම හෝ වේවා අපි ගරුක කර්මයක් කරගෙන තිබුණොත් ඒ ගරුක කර්මය තමයි මුලින්ම විපාක දෙන්නේ ඉදිරිපත් වෙන්නේ. ගරුක කියන වචනේ තේරුමවත් පෙන්වත්නි බල සම්පන්න බර ශක්තිමත් කියන අදහස. ඉතින් මේ විදිහේ බල සම්පන්න බර ශක්තිමත් අකුසල කර්මයක් යම් කිසි කෙනෙක් කරලා තිබුණොත් ඒක තමයි මුලින්ම විපාක දෙන්නේ ඉදිරිපත් වෙන්නේ. අකුසල පැත්තෙන් ගත්තාම ගරුක කර්ම කියලා කියන්නේ ආනන්තරී කර්ම වලට. ආනන්තරිය කර්ම කියලා කියන්නේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේසෙලවීම, සංඝ බෙහෙද කිරීම. කියන මේ පාප කර්ම පහ තමයි ආනන්තරිය පාප කර්ම කියලා කියන්නේ. මේ ආනන්තරිය පාප කර්මයක් යම් කිසි කෙනෙක් කරගෙන තිබුණොත් ඒ පුද්ගලයා මිය ගිය ගමන්ම අවීචි මහ නරකයේ උප්පත්ති ලැබෙනවා. වෙන මොනම කර්මයකින්වත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. අපි කල්පනා කරමු යම් කිසි කෙනෙක් තමන්ගේ මව මැරුවයි කියලා. නමුත් ඊට පස්සේ ඒ පුද්ගලයා ඒ පිළිබඳව පසුතැවිලි වෙනවා සංවේගයකටපත් වෙනවා. මම මහා වාසනාවන්ත පුද්ගලෙක්. මගේ යකින් මගේ අම්මා මිය ගියා. ඉතින් ඒ නිසා මම මේ පාප කර්මය දිවා ගන්න පුළුවන් තරම් පින් කරන්න ඕන. කියලා ඒ පුද්ගලයා අහස උසට මෙහෙර විහාරස්ථාන හදන්න පුළුවන්. මහා මෙරහා සමාන දඟලට පවත්වන්න පුළුවන්. නමුත් පින්වත් මේ කොච්චර පින්කම් කළත් මව මැරීම කියලා කියන්නේ ආනන්තරිය පාප කර්මයක්. ඒකේ ඵල විපාක වෙනස් කරන්න කල් දාන්න පුළුවන් කමක් නැහැ. වෙන මොනම කර්මයකින්වත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා මියගිය ගමන්ම අවීචි මහ නරකයේ උත්පත්ති ලබනවා. එහෙමනම් ගරුක කර්ම ගණයට ගැනෙන්නේ ආනන්තරිය කර්ම. ආනන්තරිය කර්මයන්ගේ විපාකයේ තමයි අපිට මුලින්ම විපාක දෙන්නේ. කුසල් පැත්තෙන් ගත්තාම ගරුක කර්ම කියලා කියන්නේ අපි භාවනා කරලා උපදව ගන්න ධ්‍යාන වලටයි. භාවනා කරලා කෙනෙකුට උපදව ගන්න පුළුවන් ප්‍රථම ධ්‍යානෙ, ද්විතීය ධ්‍යානෙ, තෘතීය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ, ආකාසානංචායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, විඥානංචායතනෙ, නේවසඤ්ඤානාසඤ්ඤායතනෙ කියන මේ ධ්‍යාන උපදව ගන්න පුළුවන් මේවට අපි කියනවා සමාධි කියලා. ඉතින් යම් කිසි කෙනෙක් මේ ධ්‍යානයක් උපදවාගෙන තිබුණොත් ඒ පින්වතා මිය ගිය ගමන්ම වෙන මොනම කර්මයකින්වත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ බ්‍රහ්ම ලෝකේ උත්පත්ති ලැබෙනවා. එතකොට මේ ආකාරයට තමයි ගරුක කර්මය මුලින්ම විපාක දෙන්නේ දීපත් වෙන්නේ. ගරුක කර්මයක් නැති අවස්ථාවකදී ආසන්න කර්මය කියන කර්මයේ විපාක දෙන්නේ දීපත් වෙනවා. ආසන්න කර්මය කියලා කියන්නේ මරණාසන්න මොහොතේදී සිද්ධ කරගත්ත කර්මය. ප්‍රතිචිත්තයට සම්බන්ධ වෙන ආකාරයට මරණාසන්න මොහොතේදී යම්කිසි කර්මයක් සිද්ධ කරගත්තා නම් ඒක තමයි ආසන්න කර්මය කියලා කියන්නේ. සමහර විටක ඊට කලින් සිද්ධ කරලා මරණාසන්න මොහොතේදී සිහියට නගාගත්ත කර්මය වුණත් ආසන්න කර්මය වෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහේ කර්මයක් ආසන්න කර්මය කියලා කියන මේ කර්මය අපේ බෞද්ධ පින්වතුන් දන්නවා විශාල වැදගත්කමක් ඇතිවෙනකමක් කියලා. එහෙම නැත්නම් කර්මයක් කියලා. ඒ වැදගත්කමක් ඇති එකක් කියලා කියන්නේ විනාර ආනන්තරිය පාප කර්මයක් වගේ දෙයක් නැත්නම් ආසන්න වශයෙන් සිද්ධ කරගත්ත කර්මය මුලින්ම විපාක දෙන්න ඉදිරිපත් වෙනවා. මේ කාරණාව දන්න නිසා මේ බෞද්ධ පින්වතුන් තමන්ගේ ඥාති මිත්‍රාගේ සමහර රෝගාබාධ වැළඳිලා අසාධ්‍ය තත්ත්වයට පත් වුණාන් පස්සේ භික්ෂුන් වහන්සේලා වැඩම කරවලා ධර්ම දේශනා පවත්වනවා, පිරිත් දේශනා කරනවා, පිළිකර පූජා කරනවා, දම් පිළිගන්වනවා. මේ වගේ අසාධ්‍ය ලෙඩෙක් ඉදිරියේ මේ පින්කම් සිද්ධ කරන්නේ ඒ පින්කමේ පුද්ගලයාට ඒ පින්වතාට ආසන්න කර්මයක් බවට පත් කරලා දෙන්නට. ඒකින් ඒ පින්වතා සැපවත් ආත්ම භාවයක් ලබන නිසා. ඉතින් ඒ නිසා අපට ඒකින්වත් පැහැදිලි එමනම් ආසන්න කර්මයේ වැදගත් කර්මයක් දරුක කර්මයක් නැති අවස්ථාවකදී ආසන්න කර්මය කියන කර්මයේ මුලින්ම විපාක දෙන්න ඉදිරිපත් වෙනවා කියන කාරණය. පුංචි උදාහරණයකින් මේක පැහැදිලි කරන්නත් පුළුවන්. අපේ ලංකාවේ ඉස්සර වාසය කළා දමිළ දෝවාරික කියලා දොරටුපාලය. මේ දොරටුපාලය මිලි බාලමාළුවෙන් දීර්ඝ කාලයක් මේ අකුසලයේ සිද්ධ කළා අවුරුදු 50කට වැඩි කාලයක්. ඊට පස්සේ වයස්ගත වෙලා රෝගාබාධ වලට භාජනය වෙලා අසාධ්‍ය තත්ත්වයටපත් වුණා. ඒ කාලේ වැඩ සිටි රහතන් වහන්සේ නමක් මේ දුරුපාලයපත් වෙලා හිටියේ දුක්ඛිත අවස්ථාව දැකලා කල්පනා කළා ඒ දුර්ගු පාරයට පිහිට වෙන්න ඕනේ කියලා. ඒ නිවසට වැඩම කරලා භාර්යාවට කතා කරලා කිව්ව දුර්ගු පාරය මුල් ගේන්න අවශ්‍යයි කියලා. භාර්යාව මේ පණිවිඩය තමන්ගේ ස්වාමි පුරුෂයාට කිව්වාම ඒ පුද්ගලයා කියනවා ඒ දුරුපු පාලයක් කියනවා මෙච්චර කාලයක් මේ දරුණු පව්කම් කර කර මම ජීවත් වුණා දැන් මේ අවසාන අවස්ථාවේදී උන්වහන්සේ මුණ ගැහුණායි කියලා මට වැඩක් සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා උන්වහන්සේට මහන්සි වෙන්නේ නැතුව ආපහු වඩින්න කියන්නේ කියලා. නමුත් උන්වහන්සේ ඒ කාරණාව පිළිගත්තේ නැහැ. බුදු පාළය නිදාගෙන හිටිය ඇඟලකටම වැඩම කරලා පන්සිල් සමාදන් වෙන්න පුළුවන්ද කියලා වහන් පුළුවන් ස්වාමීනි කිව්වා. එහෙමනම් নমස්කාරය කියන්නේ කියලා নমස්කාරය කියවලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන තිසරණේ කියනවා. මේ තිසරණේ කියලා අවසාන වෙනවත් එක්කම දුරුපාලය නීතිය. තිසරණේ පමණයි කියවන්න පුළුවන් උනේ ශික්ෂා පද පහ කියවන්න හම්බ වුනේ නැහැ. නමුත් දුරුකු පාළිය මේ ගිහිල්ලා සැපවත් ස්ථානයක උත්පත්ති ලැබුවා. මොකක් හේතුව? අර මරණාසන්න මොහොතේදී සැදෑ සිටින් යුක්තව තිසරණේ සමාදන් වීමේ පින්කම. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා හැමනම් අපිට ආසන්න කර්මය කියන කර්මයේ ගරුක කර්මයක් නැති අවස්ථාවකදී මුලින්ම විපාක දෙන්න ඉදිරිපත් වෙනවා කියන කාරණේ. ඒ විදිහ ආසන්න කර්මයක් නැති අවස්ථාවකදී ආචින්න කර්මය කියන කර්මයේ තමයි විපාක දෙන්නේ දීපක් වෙන්නේ. ආචින්න කර්මය කියන්නේ පින්වත්නි පළපුරුද්දක් හැටියට බහුල වශයෙන් සිද්ධ කරන කර්ම. ඒ නිසාම මේක යබ්බහුල කර්මය කියලා කියනවා. උදාහරණයක් හැටියට ගන්නවා නම් අකුසල් පැත්තෙන් ගත්තාම සමහර අය ඉන්නවා සතුන් මැරීමට පුරුදු වෙලා ප්‍රාණඝාත අකුසලයෙන් කොච්චරවත් සිද්ධ කරනවා. ඒ පුද්ගලයාගේ ආසින්න කර්මය තමයි එතකොට ප්‍රාණඝාත අක්ෂරය. හොරකම් කරන්න පුරුදු වෙච්ච අය ඉන්න හොරකම්ම කරනවා. ඒ පුද්ගලයාගේ ආසින්න කර්මය හොරකම. බොරුවෙන් වංචාවෙන් කටයුතු කරන්න පුරුදු වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. ඒ අය බොරුවෙන් වංචාවෙන්ම කටයුතු කරනවා. ඒ පුද්ගලයාගේ ආසින්න කර්මය තමයි බොරුව වංචාවෙන් නැත්නම් උසාවාදය. මේ විදිහට බහුල වශයෙන් සිද්ධ කරන කර්මය තමයි ආචින්න කර්මය කියලා කියන්නේ. පින්කම් පැත්තෙන් ගත්තාම එහෙමයි සමහර පින්වතුන් ඉන්නවා බණහන්ට කැමති වැඩියෙන් බණ අහනවා. ධර්ම දේශනා පවත්වන්නට කැමති විය පැහැදම් කරලා ධර්ම දේශනා පවත්වනවා. ඒවා මේ පින්වතුන්ගේ ආකින්න කරනවා. ඒ වගේම වෙනත් ආකාරයකට දන් දෙන්න පුරුදු වෙච්ච පින්නතුන් ඉන්නවා. උත්තරවත් දානමය පින්කම් සිද්ධ කරනවා. ඒකේ පින්නතුන්ගේ ආචින්න කර්මය. ඒ වගේම සීලය ආරක්ෂා කරන්න පුරුදු වෙච්ච පින්නතුන් ඉන්නවා. අනිත් පින්කම් පිළිබඳ ඒ තරම් සැලකිල්ලක් නැහැ සීලේම ආරක්ෂා කරනවා. එතකොට ඒකයි පින්තුන්ගේ ආචින්න කර්මය වෙනවා. මේ ආකාරයට බහුල වශයෙන් යම්කිසි කෙනෙක් සිද්ධ කරන පළපුරුද්දක් වශයෙන් සිද්ධ කරන යම්කිසි කර්මයක් තිබෙනවා නම් ඒක තමයි ආචින්න කර්මය කියලා කියන්නේ. එතකොට ගරුක කර්මයක් නැත්නම් ආසන්න කර්මය ආසන්න කර්මයක් නැත්නම් ඒ කියන ආචින්න කර්මය විපාක දෙන්න ඉදිරිපත් වෙනවා. ආචින්න කර්මයකුත් නැති අවස්ථාවකදී කටත්තා කර්මය කියන දුර්වල කර්මයේ පාක දෙන ඉදිරිපත් වෙනවා. මේ කාරණාව අපේ ධර්මයේ තුල උපමාවකින් පැහැදිලි කරලා දීලා තිබෙනවා. අපි ගාලක් හදලා ගාලට හරක් දාලා කඩුල්ල වහනවා හැන්ද කාලේදී. උදේ කාලේදී කඩුල්ල අරින අවස්ථාවේදී ගාලය ඇතුලේ හිටියනම් බල සම්පන්න හරකෙක් අනෙක් ඔක්කොම හරක් එහාට මෙහාට තල්ලු කරගෙන මේ බල සම්පන්න හරකා ගාලෙන් පිට වෙනවා. ඒ වගේ තමයි ගරුක කර්මය කියන බල සම්පන්න කර්මය මුලින්ම විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ. ගාල ඇතුලේ බල සම්පන්න හරකෙක් නැත්නම් කඩුල් ඇරපුවාම කඩුල් ආසන්නයේ ඉන්න හරකට ඔක්කොටම ඉස්සර වෙලා පිට වෙන්න පුළුවන්. ඒ වගේ තමයි අර ආසන්න කර්මය කියන කර්මය මුලින්ම විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ. ගාල ඇතුලේ බල සම්පන්න හරකෙකුත් නැත්නම් කඩුල් ආසන්නයේ හරකෙක් නැත්නම් ගාල ඇතුලේ ඉන්න පුළුවන් පළපුරුද්දක් හැටියට කොයි වෙලාවේද කඩුල්ල අරින්නේ කියලා බලාගෙන ඉඳලා ඔක්කොටම ඉස්සර වෙලා පිට වෙන්න පුරුදු වෙච්ච හරිය. එහෙමයි මිනිසුන් අතර උනත් ඒ වගේ ඉන්න සමහර විට යම් කිසි තැනකට ගියායින් පස්සේ ඔක්කොටම ඉස්සර වෙලා පිට වෙන්න පුරුදු වෙච්ච අය ඉන්නවා. පාසලක් ගත්තාම පාසලේ පන්ති ඇරිච්ච ගමන්ම තරගෙට වගේ ඔක්කොටම ඉස්සර වෙලා පිට වෙන්න පුරුදු වෙච්ච ළමයි. ඉතින් ඒ වගේ ඔය ගාය ඇතුලේ හිටියොත් ඔක්කොටම ඉස්සර වෙලා පිට වෙන්න පුරුදු වෙච්ච හැටි. ඒ හැරක පිට වෙනවා. ඒ වගේ තමයි ආචින්න කර්මය කියන කර්මය විපාකෙ ඉදිරිපත් වෙන්නේ. ගාල ඇතුලේ බල සම්පන්න හරකෙකුත් නැත්නම් කඩුල ආසන්නේ හරකෙක් නැත්නම් පළපුරුද්දක් හැටියට පිට වෙන හරකෙකුත් නැත්නම් ගාල ඇතුලේ ඉන්න මොකෙක් හරි හරකෙක් පිට වෙනවා. ඒ වගේ තමයි කටස්ථා කර්මය කියන දුර්වල කර්ම විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ. එනම් පින්වත් මේ ඉදිරිපත් කළේ බුදු පියාණන් වහන්සේ කර්මයේ විපාක දෙන අනුපිළිවෙල පිළිබඳව දේශනා කළ කරුණු ඉතාම ස්වල්පයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කර්මයේ තවත් ක්‍රම හතරකට කර්මයේ විසින් සිද්ධ කරනු ලබන කෘත්‍යයන්ට අනුව කර්මයේ විසින් සිද්ධ කරන කාර්යයන්ට අනුව කර්මයේ කොටස් හතරකට බෙදලා දක්වලා කියනවා. ඒ තමයි ජනක කර්මය, උපත්ම්බක කර්මය, උපපීඩක කර්මය, උපඝාතක කර්මය කියලා කියන්නේ. ජනක කර්මය කියන්නේ සත්වයේ උත්පත්තිය සිද්ධ කරන කර්ම බලවේගය තමයි ජනක කර්මය කියලා කියන්නේ. සත්‍යකුගේ උත්පත්ති සිද්ධ කරන කර්මය කියන්නේ කෙනෙක් දිවියෙක් වෙන්න පුළුවන්, මිනිසෙක් වෙන්න පුළුවන්, තිරිසංගත සතෙක් වෙන්න පුළුවන්. මේ උත්පත්ති ලැබෙන්නේ ජනක කර්ම බලවේගය නිසා. ඒක තමයි ජනක කර්මය. ඊළඟට උපත්සම්මක කර්මය කියලා කියන්නේ අපි වින්දනය කරමින් ඉන්න කර්ම විපාකයකට උදව් කරන කර්මයකට. සැප සම්පත් වින්දනය කරමින් ඉන්න කෙනෙකුට තවත් කුසල කර්ම ඉදිරිපත් කළා ඒ සැප සම්පත් වඩා වර්ධනය කරනවා. සමහරට දුක් කරදර විඳින්මින් ඉන්න කෙනෙකුට අකුසල කර්ම ඉදිරිපත් වෙලා ඒ දුක් කරදර කම් කටයුතු තව තවත් වැඩි කරනවා. ඒ තමයි උපක්ඛම්බක කර්මයේ සුභාව. ඊළඟට උපපීඩක කර්මය. උපපීඩක කර්මය කියන්නේ වින්දනය කරමින් ඉන්න කුසල විපාක හෝ අකුසල විපාක වලට බාධා කරන කර්ම වලට. අපි සැප සම්පත් වින්දනය කරමින් ඉන්න කාලවලදී සමහර විට අපේ සැප සම්පත් වෙනස් වෙනවා. හිතපු ගමන් වගේ ඒවා වෙනස් වෙලා අපිට ටිකක් දුක්සහගත බවක් දැනෙනවා. මොකක්ද එතන සිද්ධ වෙලා තිබෙන්නේ? උපපීඩක කර්මයක්. කියන්නේ පෙර જાතියකදී කරපු අකුසල කර්මයක් උපපීඩක වශයෙන් ඉදිරිපත් වෙලා අර වින්දනය කරමින් ඉන්න සැප සම්පත් වලට බාධා කිරීම. ඒ වගේම තමයි සමහර විට දුක් කරදර කම් කටළු විඳින්න ඉන්න පින්වතුන් හිතපු ගමන් ඒවා වෙනස් වෙලා ටිකක් හොඳ පැත්තට නැඹුරු වෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතය යහපත් වෙනවා. මොකක්ද මෙතන සිද්ධ වෙලා තිබෙන්නේ? අකුසල කර්මයේ ඉන්දනය කරමින් හිටියා. කුසල කර්මයක් ඉදිරිපත් වෙලා අකුසල කර්මයට බාධා කළා. මේ තමයි උපපීඩක කර්මයේ ස්වභාවය. ඒ විතරක් නෙවෙයි උපඝාතක කර්මය කියන කර්මය නින්දනය කරමින් ඉන්න සැප විපාක හෝ වේවා දුක් විපාක හෝ වේවා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ප්‍රබල වශයෙන් ඉදිරිපත් වෙනවා. මේ කර්මයෙන් සිද්ධ වන කාර්යයන්ට අනුව කර්මය කොටස් කරලා බෙදලා දක්වලා තියෙන ආකාරය. ඉතින් ඒ අනුව කල්පනා කරනකොට කියනවා කි කර්මයේ පිළිබඳ ඉගැන්වීම් ඉතාම සංකීර්ණයි, විස්තීර්ණයි, ඒ වගේම ගැඹීරයි. තවත් ක්‍රමයකට කර්මයේ කොටස් කරලා දක්වලා තිබෙනවා. ඒ තමයි කර්මයේ විපාක දෙන කාලවලසි. වික්ක ධම්ම වේදනීය කර්මය, උපපජ්ජ වේදනීය කර්මය, අපරාපරිය වේදනීය කර්මය, අහෝස් කර්මය කියන්නේ. වික්ක ධම්ම වේදනීය කර්මය කියන්නේ මෙලෝ වශයෙන්ම විපාක දෙන කර්ම වලට. අපි සිද්ධ කරන සමහර කර්ම මෙලෝ වශයෙන්ම අපට විපාක දෙනවා. ඊනත් විපාක දෙනවා, පවත් විපාක දෙනවා. මේවට උදාහරණ හොයන්න යනකොට අපේ සමහර පින්වතුන් බොහොම ඈතට දුවනවා, ඈතට ගමන් කරනවා. ඒ කියන්නේ බුද්ධ කාලේ දේවදත්ත හාමුදුරුවෝ පොළොව පලාගෙන අවීති මහ නරකයට ඇදගෙන ගියා. චින්තමානවිකාවටත් ඒකම සිද්ධ වුණා කියන මේවා අපි උදාහරණ හැටියට හොයාගෙන යනවා. නමුත් පින්වත් එච්චර යට යන්න ඕන කරන්නේ නැහැ. අපි මේ ජීවත් වෙන සමාජෙම ටිකක් වටා පිටාව සලකලා බැලුවොත් අපිට හොයාගන්න පුළුවන් මෙලොව වශයෙන්ම කරපු කර්මයන්ගේ විපාක වින්දනය කරන කුජලේ ඕන තරම් ඉන්නවා. ඒ නිසා තමයි කළ කළ දේ ඵල ඵල දේ කියලා අපේ සිංහල භාෂාවට ආප්තෝපදේශ පව ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව මෙලෝ වශයෙන් විපාක දෙන කර්ම තමයි වික්කදම්ම වේදනීය කර්ම කියලා කියන්නේ. දෙවෙනි ආත්ම භාවයේ අනිවාර්යෙන් විපාක දෙන මුලින් සඳහන් කරපු ගරුක කර්ම තමයි උපපද්ද වේදනීය කර්ම කියලා කියන්නේ. තුන්වෙනි ආත්ම භාවයේ ඉඳලා විපාක දෙන කර්ම තමයි අපරාපරිය වේදනීය කර්ම කියලා කියන්නේ. විපාක දෙන්න කාල පරිච්ඡේදයක් නැති නිසා අහෝසි වෙලා යන කර්මත් වෙන ඒවට කියන අහෝසි කර්ම කියලා. ඉතින් මේ තමයි පින්වත්නි කර්මයේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළ විග්‍රහ වලින් ඉතාම ස්වල්පය. ඉතින් ධර්ම දේශනාවේදී කර්මයේ පිළිබඳව මේක වඩා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. කොහොමනම් බෞද්ධයන් වශයෙන් අපි තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු වැදගත්ම කාරණේ තමයි අපි මෙලෝ වශයෙන් සිද්ධ කරන කුසල කර්මයක් හෝ වේවා අකුසල කර්මයක් හෝ වේවා ඒක අපේ පසුපස්සේ ගමන් කරමින් අපට සැප විපාක දුක් විපාක ළඟා කරලා දෙනවායි කියන කාරණේ. ඒ කාරණේ හිතට ගත්තාම ඒක තේරුම් ගත්තාම අපිට පුළුවන්කම තිබෙනවා මෙලොව වශයෙන් අපෙන් සිද්ධ වෙන වැරදි වැඩ වලින් ඉවත් වෙලා වැළකීලා හොඳ වැඩ වල නිරත වෙලා අපේ මෙලොව ජීවිතය පරලොව ජීවිතය කියන දෙලොව ජීවිතම සාර්ථකත්වයට පත් කර ගැනීම. ධර්ම ශ්‍රවණය කළ සියලුම පින්තුන් මේ කාරණාව හොඳින් හිතට අරගෙන ඒ පිළිබඳ අදිස්ථානයක් ඇති කරගෙන කටයුතු කිරීම මෙලොව ජීවිතය සකවත් කර ගැනීමට පරලෝක ජීවිතයේ සැපවත් කර ගැනීමට විශේෂයෙන් හේතු වෙනවා. ඉතින් ඒ පිළිබඳව ආකාසට්ඨාති බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච ඊතෝ භවතු ලෝකෝච්ච රාජා භවතු ධම්මිකෝ සාරාංශයෙන් දෙලොස්සර කාලානුරූපව මෙලව පරලොව වශයෙන් ජීවිත සාර්ථක කරගන්න අන්දම පිළිබඳව අපට කරුණු පැහැදිලි කරන දේශකයන්න් වහන්සේට උන්වහන්සේ ආත්මික වශයෙන් ශාස්ත්‍රික වශයෙන් ශාස්ත්‍රීය වශයෙන් කරගෙන යන උදාර්ථතර සේවාව කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවන ලැබේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාද් සාද් සාද්. අද සෙනසුරාදා උදෑසන ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ පුත්තරම ශ්‍රී විසුද්ධාරාම මහදීපති ඉහළ පුලියන් කුලම රචනා කර පරිවේනාධිපති වෛභ පලාත්තේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය තම්මැන්නා වැටියේ රතන ජෝති ස්වාමීන් වහන්සේ. ඔබටත් මෙම ධර්ම දේශනාවක දායකත්වය ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 0112 69 71 දුරකථනයේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.